ලෝතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුන ධර්මයෙන් බිඳක් ඔබගේ ජීවිතයට එකතු කරලා මේ ලැබූ manussකමට වටිනාකමක් එකතු කිරීමටයි අද දිනේ අපගේ බලාපොරොත්තුව පින්වතුනි ඔය ඇත්තන්ට ධර්මානුශාසනාවක් පැවැත්වීම සඳහා අද දවසේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ පළමුවන කොටසට එන ධම්මික වර්ගයේ එන ඉන කියන සූත්‍රය තමයි ඔය ඇත්තන්ට මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා අද දවසේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ. පින්වතුනි මේ ඉන කියන වචනේ අර්ථය අපි හරියට වටහා ගත්තොත් එම යන්න මෝර්ධජ නයන්න තමයි ඉන කියන වචනයේ සඳහන් වෙන්නේ. ඒ අදහස තමයි ඉන කියන්නේ ණයට ගැනීම කියන අර්ථය. මේ සූත්‍රයේ පුරාවටම භාග්‍යතුන් වහන්සේ මුලින්ම සමාජගත ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. ඒ සමාජගත ප්‍රශ්නය කුමක්ද කියන එක අපි හරියටම අවබෝධ කරගන්න ඕන. මේ සූත්‍රයේ මුලින්ම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දාලිද්‍යං භික්කවේ දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝති. මොකද්ද මේ කාරණයෙන් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ? මහණෙනි භික්කවේ කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ මහණෙනි කියන වචනේ. දාලිද්‍යං කියලා කියන්නේ දිලිඳුකම. මුදල් නැතිකම, ධනේ අහිමිවීම, දුප්පත්කම මේ වගේ අර්ථ අපිට මේ දාලිද්‍යං කියන වචනයත් එක්ක අර්ථ විග්‍රහ කරගන්න පුළුවන්. දාලිද්‍යං භික්කවේ මහණෙනි මේ දිලිඳුකම දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝති මේ කාමභෝගී ලෝකයේ ජීවත් වෙන මනුස්ස වර්ගයාට දිලිඳුකම මහා දුක්ගොඩක් නැත්තම් දුක්ගෙන දෙන දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ මුලින්ම දේශනා කරනවා මේ දිලිඳු තැනැත්තාට ධනෙ නැත්තම් වියදම් කරන්න යමක් නැත්තම් තමන්ගේ ස්වාමි දියණියට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ ඥාති වර්ගයාට දෙමව්පියන්ට කාට හරි කන්න අඳින්න යමක් දී ගැනීමට නොහැකින. ඒ වගේ අවස්ථාවන් වල ඒ පියතුමා හෝ මව විසින් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් විසින් කුමන කාරණයක්ද සිද්ධ කරන්නේ අන්න එතෙන්දි තමයි ඉන දානම් පිබික්කවේ දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝති ඊළඟට කරන්නේ ආ ණයට ගන්න එක සමාජයේ ඉන්න කෙනෙක් ඊළඟට කරන කාරණේ තමයි දුප්පත්කම නිසා ණයට ගන්නවා බලන්න පින්වතුනි මේක තුල අපිට දකින්න ලැබෙනවා භාග්‍යතුන් වහන්සේ දෙවෙනියට දක්වනවා දිලිඳු කෙනෙක් කරන්නේ ණයට ගන්න එක ඉන දානම් කිව්වේ ඒකයි ඒකත් දුක්සහගත දෙයක් කැමැත්තකින් කරන දෙයක් නෙවෙයි කරන්න නොහැකි දෙයක්. ඒ කියන්නේ කිරීමට වෙන කිසි දෙයක් නැති නිසායි මේ ණයට ගන්න. ණයට ගත්තට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දක්වනවා කවුරුවත් නිකන් ණයට දෙන්න කැමති නැහැ. අද කාලේ හැටියට බැලුවොත් බැංකුවකින් හරි වෙනත් තැනකින් හරි ණයට ගන්නවා නම් ඒ සඳහා කුමක්ද අය කරන්න? පොලියක් කියන දෙයක් අය කරනවා. ඒක දක්වන්නේ බුදුහාමුදුරුව වඩ්ඩිම්පි බික්කවේ දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනවති. ගත්ත ණය ප්‍රමාණයට වඩා තවත් වැඩි ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා නම් ආන්න ඒකත් මේ කාම ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට මහා දුක් ගොඩක් ගෙන දෙන දෙයක් කියලයි අන්න එතෙන්දී සඳහන් වෙන්නේ. එතකොට මෙතන කාරණා තුනක් ඔය ඇත්තන්ට මම සඳහන් කළා. පළවෙනියටම දිලිඳු කෙනෙක් ඉන්නවා. දෙවෙනි කාරණේ හැටියට දැක්වා එයා ණයක් ගන්නවා. තුන්වෙනි කාරණේ දක්වනවා මේ ණය නිකන් දෙන්නේ නැහැ පොලියක් අය කරනවා වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. හතරවෙනි එක දක්වන්නේ මොකක්ද? දැන් මේ පොලිය වැඩි වෙලා මේ දිලිඳු කෙනාට ගෙවා ගන්න විදිහක් නැහැ. ආන්න එතෙන්දී හැම කෙනා අතරම චෝදනාවට ලක් වෙනවා එයාට නම් ණය දෙන්න එපා. එයා ණය ගෙවන කෙනෙක් නෙවෙයි චෝදනම්. මේ කාමභෝගී ලෝකයක් තුල සැරිසරන ජීවත් වෙන මිනිසුන්ට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි ගොඩනැගෙන එක මේ ණයට අරගෙන දුක් විඳිනවා විතරක් නෙවෙයි චෝදනාවටත් ලක් වෙනවා. ඒ චෝදනාවට ලක් වෙලා ඊළඟට නිකන් ඉන්නේ නෑ ණය ගන්න අය. ගෙදෙට්ට එනවා. ඒකට කියනවා අනුචරියාපි පිටිපස්සෙන් එළවනවා කියලා එතෙන්දි සඳහන් කරන්නේ. මේ ණයට ගත්ත කෙනා ළඟට අර පොලියට මුදල් දුන්න අය හොයාගෙන පැමිණෙනවා. ගෙවන් නැති වුණාම අත්අඩංගුවට ගන්න විවිධ ක්‍රම උපායන් යොදනවා. නඩු වැටෙනවා. විවිධ ක්‍රියාදාමයන් වල නියැලෙන්න සිද්ධ වෙනවා. අන්න බලන්න පින්වතුනි එදත් භාග්‍යවතුන් වහන්සේගේ සමයේත් ඔය සිද්ධිය සිද්ධ වුණා. අදත් ඒ කාරණේ විදිහටම සිද්ධ වෙනවා. ඒක නිසා මෙතෙන් ඊළඟට පිටිපස්සෙන් එළවනවා කියලා පස්වෙනි කාරණේ දැක්වුවා. හයවෙනි කාරණය මෙතෙන්දි දක්වනවා මෙයාව අත්අඩංගුවට අරගෙන හිරේ දමනවා නීතිය හමුවට පමුණවනවා දඬුවමට ලක් කරනවා. දැන් බලන්න සමාජගත ප්‍රශ්නයක් භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ කාරණේ දක්වනවා. සමාජගත ප්‍රශ්නයක් තමයි මෙතෙන්දි විස්තර කරලා තියෙන්නේ. මොකක්ද මේ ප්‍රශ්නය? කාරණා හයක් ඔය අයට මතක් කරා. පළවෙනි එක මොකක්ද? දිලිඳු කෙනෙක් ඉන්නවා. දෙවෙනි එක ඒ දිලිඳු කෙනාට කන්න අඳින්න නැති නිසා, Tamanට ධන දාන්නේ නැති නිසා ණයට දෙන තැනකින් ණය මුදලක් උපයා ගන්නවා. ණය මුදලක් උපයාගෙන ඒක නිකන් ණය දෙන අය දෙන්නේ නැහැ. ඒ ණය දෙන්නේ කොහමද බලන්න පොලියක් ඇතුව තමයි ණය දෙන්නේ. තුන්වෙනි කාරණේ දක්වා පොලියක් කියලා. හතරවෙනි එක චෝදනාවට ලක් වෙනවා. එයා ණය ගෙවන්නේ නැති කෙනෙක් කියලා. ඊළඟට පිටිපස්සෙන් එළවනවා පස්වෙනි කාරණේ හැටියට දක්වුවා. හයවෙනි කාරණේ දක්වනවා අත්තඩංගුට අරගෙන දඬුවමට ලක් කරනවා කියලා. මෙන්න මේ කාරණා ටික සමාජගත ප්‍රශ්නය. භාග්‍යතුන් වහන්සේ ශාසනය තුලින් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් බුද්ධත්වයේ අවබෝධ කරගෙන ඒ බුද්ධත්වයේ තුලින් අවබෝධ කරගත් ධර්මයේ තුලින් ඒ දැනුම තුලින් ਸਰවඥතා ඥානයේ තුලින් බලලා ඒ ධර්මයේ තුල දිලිඳු තැනැත්තා කවුද? ඒ වගේම ණය ගන්න කෙනා කවුද? ඒකට හැදෙන පොලිය මොකද්ද? ඒ පොලිය තුල ඊළඟට චෝදනාවට ලක් වෙන්නේ කවුද? පිටිපස්සෙන් එලවන්නේ කොහොමද? ඊළඟට දඬුවමට ලක් වෙන්නේ කොහොමද කියන එක ධර්මයේ තුලින් අන්න බුදුරජාණන් වහන්සේ විවරණය කරන පින්වතුනි ආන්නේ කාරණා ටික අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. ඒක නිසා මේ ධර්මානුශාසනාව තුළ ඔය ඇතු අන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ සමාජය තුල ඉන්න මේ ලෝකයේ ඉන්න දිලිඳු කෙනා කවුද කියන එක ණයට ගන්න කෙනා කවුද ඊළඟට ඒකට හැදෙන පොලිය මොකක්ද ඒ පොලිය වගේම පිටිපස්සෙන් එලවන්නේ කවුද අත්තරංගුවට ගන්නෙ කොහොමද දඬුවමට ලක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ශාසනය පැත්තෙන් අපි බලන්න උත්සාහ කරමු මේ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දක්වනවා ඒව මේවකෝ භික්කවේ යස්ස කස්සති සද්දා නත්ති මේ ලෝකේට උපදින මේ මිනිස්යෙන් අතර බලන්න මේ ලෝකයට යම්කිසි කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදුන කෙනාගේ බෞද්ධ ප්‍රතිපදානුකූලව නිවනට යන මාවතේ මූලිකම පදනම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒව මේවකෝ භික්කවේ යස්ස කස්සචි සද්දා නැති. මේ ලෝකයට ඉපදුණු කෙනෙක් තුල සද්දාව නැත්තම් එයා තුල සද්ධාව පිහිටලා නැත්තම් ආන්‍යයා මේ ලෝකයේ තුල දිනිඳු තැනැත්තෙක් කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ. මුදල් නැති කෙනාවත් දියුණු නැති කෙනාවත් ගෙවල්, දොරවල්, වතු පිටි ආනවාන මේවා නැති කෙනාවත් නෙවෙයි මේ දිලින්දා හැටියට දක්වන්නේ. මේ ශාසනය තුල ශ්‍රද්ධාව යම්කිසි කෙනෙකුට නැද්ද? ආනෙයා දිලිඳු කෙනෙක් කියලයි භාග්‍යතුන් වහන්සේගේ දක්වන්නේ. පින්වතුනි මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව විවිධ තැන්වල විවිධාකාරයෙන් විස්තර කොට තියෙනවා. සද්ධාති තථාගතස්ස බෝධින් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණා ශ්‍රද්ධාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අදහා ගැනීම විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔය ඇත්ත වෙනම් ශ්‍රද්ධාවන්තයින් නම් පළවෙනි දේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත ධර්මයේ විශ්වාස කරන තැනැත්තෝ බවට පත් වෙන්න ඕන. ඒ විශ්වාස කරන කෙනෙකුට තමයි මේ නිවන කියන මාවතේ යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි නිවනේ පදනම මූලික තැන ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඊළඟට ශ්‍රද්ධාව බුද්ධ ආදී අටතැම් පිළිබඳව විශ්වාස කිරීම කියලා භාග්‍යතුන් වහන්සේ දක්වනවා. ඒ බුද්ධ ආදී අටතැම් මොනවාද? අපි මේ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙනකොට මුලින්ම කිව්වේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන ආනේ වදන් තමයි ඔය ඇත්තන් ඒ මුවින් ප්‍රකාශ කරන්න යෙදුනේ. ඒක තුල තියෙන්නේ මොකද්ද? මම බුදුන් සරණ යනවා කියන එකයි. බුදුන් සරණ යන තැනැත්තා පළවෙනියටම බුදුන් වහන්සේ කියන ඒ උත්තරීතර සරුවඥන් වහන්සේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාවන්තයා පළවෙනියටම කරන්නේ බුදුහාමුදුරුව පිළිගැනීම. දෙවැනියට මොකද කරන්නේ ධම්ම රත්නය පිළිගැනීම සංඝ රත්නය පිළිගැනීම මේ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය පිළිගන්න තැනැත්තා ඊළඟට මොකද කරන්නේ මෙලොව විශ්වාස කරන්න ඕන ඊළඟට පරලොව විශ්වාස කරන්න ඕන පරලෝකයේ පිළිබඳව අපිට ඊළඟ භවයක් මේ ලෝකයේ තුල නිවන් නොදැක්කොත් අපිට ඊළඟ භවයක් තියෙනවා කියලා විශ්වාස කරන්න ඕන. పూర్ව ජන්මේ ඉඳන් පැමිණෙන්නේ කියලා විශ්වාස කරන්න ඕන. දැන් බලන්න ඔබේ විඥානය තුල කෙලෙස් දහම් ඉතුරු වෙලා තියෙනවනම් ඒවා ප්‍රහීන කරලා නැත්තම් අවසාන කරලා නැත්තම් අපිට නැවත භවයක් නැවත මිනිස් ආත්මයක් උත්පත්ති ලැබන්න වෙනවා. ඒ මිනිස් භවයකට යනකොට නැවත උපතක් එනකොට ඒ උත්පත්තිය ලැබෙනවා කියලා කියන්නේ නැවත හට ගැනීමක් තියෙනවා. ඒ හට ගැනීමට යන්න නම් අපි අවශ්‍ය කරන දේවල් සකසා ගන්න ඕනේ. පෙර භවයන් වල අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු අය. ඒක කොතනින් ආරම්භ වුණාද කොතනින් අවසාන වුණාද කියන එක අපිට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ ආරම්භය තැන්. නමුත් අපිට ඒක කියා දුන්නට තේරුම් ගන්න තරම් අපි තුල නුවණක් නැහැ. ඒකයි කිව්වේ අනවතග්ගෝ අයං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණෙනි මේ සංසාරයේ කෙලවරක් පණවන්න බෑ. පණවන්න බෑ කියලායි දේශනා කළේ. මේකේ මුල අපිට උන්වහන්සේට කියන්න බැරි කමක් නෑ උන්වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් යුක්තයි. නමුත් අපිට ඒක තේරුම් ගන්න තරම් නුවණක් නැහැ. ඒක නිසා අපි සත්ව ආත්මවලට, ඒ වගේම මිනිස් ආත්මවලට, දිව්‍ය ආත්මවලට අපාය විවිධ තැන්වල ඉපදෙමින්, මැරෙමින්, ඉපදෙමින්, මැරෙමින් මේ යන ගමන් මඟ තුල එක්තරා කාල සීමාවක් ගෙවන්න මේ මිනිස් භවයට පැමිණලා තියෙනවා. කොච්චර වටිනා ජීවිතයක්ද? ඒකයි කිච්චෝ manuss ප්‍රතිලාභෝ කියලා දේශනා කරලා තියෙන්නේ. අන්න එතෙන්ට ආ ගමන් මගක් තුළ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පෙර භවය තුල අපි එහෙනම් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් කොච්චර අවිලා තියෙනවද? එක අම්මගෙන් බීපු කිරි, එක තාත්තා කෙනෙක් වේස මහන්සුනේ හැටි, දාඩිය හෙලපු තරම් අපි වෙනුවේ කොච්චරද? මේ පිළිබඳව සංයුත්ත නිකාය අනුතග්ග කියලා වග්ගයක්ම තියෙනවා සූත්‍ර 10ක්ම තියෙනවා කියව ගන්නවා. පින්වතුනි බලන්න මෙන්න මේ සූත්‍රයේදීත් එනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රද්ධාව පිටවා ගන්න කෙනා තුළ ශ්‍රද්ධාවන්තයාගේ ගති ලක්ෂණය పూర్ව ජන්මයන් පිළිබඳව මම මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු කෙනෙක් කියන එක අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕන. ඊළාට ඔය ඇත්ත සියලු දෙනාම සිල් සමාදන් වුණා මුලින් පංචශීල ප්‍රතිපදාවක පිහිටියා. මේ සීලය පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕනේ. පංචශීල ප්‍රතිපදාව නිරන්තරයෙන් පන්සිල් රකින කෙනෙක් වෙන්න ඕන. ඊළඟට පොයට අටසිල් සමාදන් වෙන කෙනෙක් වෙන්න ඕන. නිති පන්සිල් පොය අටසිල් කියලායි කියන්නේ. මේ සීලය පිළිගන්න කෙනෙක් නම් ආන්නයාගේ ජීවිතය ගොඩාක් හික්මුණු කෙනෙක් බවට පත් වෙනවා. කය වචන දෙක සංවර වෙනවා ඒකේ. කය වචන දෙක සංවර කෙනෙක් වෙනවා නම් එයා තමයි මේ ලෝකයේ සංවරශීලී කෙනෙක් බවට පත් වෙන්නේ. එයා අතින් වැරදි වචන පිට වෙන්නේ නැහැ. තරහා යන්නේ නැහැ. දේශසාගත නැහැ. එයා හරි සංවරශීලී. වචනේ හරි පරිස්සමෙන් කතා කරන්නේ. ඒක නිසා බලන්න පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රද්ධාවන්තයාගේ ගති ලක්ෂණවල දේශනා කරන්නේ මේ සීලය පිළිබඳව විශ්වාස කරනවා නම් එයා මේ ලෝකයේ තුල ගොඩාක් දේවල් සිද්ධ කරන කෙනෙක්. කය වචන දෙක සංවරව ක්‍රියා කරන කෙනෙක්. එයා අන්න ඒ කය වචන දෙක සංවර නැතිනම් එයා දිලින්දෙක්. බුදුහාමුදුර විශ්වාසයක් නැති, ධම්ම රත්නයේ විශ්වාසයක් නැති, පරල ඊළඟට සංඝ රත්නයේ විශ්වාසයක් නැති, ඊළඟ භවය පිළිබඳ විශ්වාසයක් නැති, අතීත භවයන් පිළිබඳ විශ්වාසයක් නැති, සීලය පිළිබඳ විශ්වාසයක් නැති. අන්තිමටම කියනවා පටිච්ච සමුප්පාදය පිළිබඳව විශ්වාසයක් නැති. මෙලොව පරලොව දෙක වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳවත් විශ්වාසයක් නැත්තම්. මොකද්ද මේ පටිච්ච සමුප්පාදය? සංසාර චක්‍රය. අපි ඒක රෝදයක් විදිහට දැක්කොත් ආරම්භය හොයන්න බෑ. අපි ඒක තේරුම් ගන්න පහසුට අවිද්‍යාවෙන් පටන් ගත්තොත් නොදැනීම නිසා. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානයි. මානෙනි මේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්න. සංස්කාර නිසා විඥානය හටගන්න. විඥානය නිසා නාම රූප ධර්ම හටගන්න. නාම රූපත්‍ය සලායතනං ආයතන හටගන්න. සලායතන පත්‍ය පස්සෝ ස්පර්ශය හටගන්න. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ විදියට මේ ස්පර්ශයන් හටගන්නවා. මෙන්න මේවා අවබෝධ කරගන්න පස්ස පච්චයා වේදනා සුඛ දුක්ඛ උපේක්ඛා විදිහට අපිට වේදනාවන් හටගන්න. ඒ වේදනාවන් නිසා මොකද වෙන්නේ? බැඳීම් ඇති කරගන්නවා මමය මාගේ කියලා ඇති කරගන්න. ඒක නිසා මොකද වෙන්නේ? වේදනා පච්චයා තණ්හා. මමය මාගේ කියලා හැඟීමක් ඇති කරගෙන අපි සංස්කාර විදිහට එකතු කරගන්නවා බැඳීමක් හැටියට එකතු කරගන්නවා. ඒ බැඳීම නිසා තණ්හා පච්චය උපාදානං උපාදානපත්‍ය භව නැවත හට ගැනීමක් ඇති කරගන්න. භවපත්‍ය ආජාති යන්න ඉපදෙනවා ඒ එතනින් පස්සේ දායාද හැටියට ශෝකය පරිදේවේ දුක දුම්නස උපායාස මේවා එනවා. අයව ඔක්කොම එන්නේ නොදැනීම නිසා. නොදැනීම නිසා ආයෙත් චක්‍රයක් ඉදිරියට මේ සංසාර චක්‍රයේ අපි කොතනද කෙලවරක් දකින්නේ? කවද්ද මේක ඉවර කරන්නේ? මේ රවුම නවත්තන්නේ කවද්ද? කැරකි කැරකි වටේ ඇවිද ඇවිද ඉඳලා ඒ අතර සත්ව ආත්මක් තියෙනවා. මිනිස් ආත්මක් තියෙනවා. ආත්මවාදයක් නැහැ. මේ ජීවත් වෙන්න කාලවකවානුවක් නාම රූප ධර්ම විදිහට අරගෙන ගෙවාගෙන යනවා. අන්න ඕක තමයි ජීවිතේ අපි ගෙවන මේ සංසාරය තුළ දකින්න ලැබෙන දේ. ඒක නිසා පින්වතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. මේ ශ්‍රද්ධාව කෙනෙක් තුල නැත්තම් ආනයා දිලිඳු කෙනෙක් කියලයි භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ. මේ බුද්ධ ආදී අටතැන් පිළිගන්නේ නැත්නම් එයා දිලින්දෙක් කියලයි දක්වන්නේ. ඊළඟට දක්වනවා භාග්‍යතුන් වහන්සේ. ඒව මේවකෝ භික්කවේ යස්ස කස්සචි හිරිනත් නත්ති. මේ හිරි ඊළඟට ඔත්තප්ප. හිරි ඔත්තප්ප දෙක යම් කිසි කෙනෙකුට නැත්තම් පව් කරන්න ලැජ්ජාවක් බයක් කියලා දෙයක් නැත්තම් එයා මේ ශාසනය තුල මේ බුදුදහම තුල දිලිඳු කෙනෙක් කියලායි දක්වන්නේ. ඒ දිලිඳු කෙනාගේ ස්වභාවය තමයි මොකද්ද? හිරි ඔත්තප්ප දෙක නැතිකම. ඒක නිසා කවුරු හරි වැරදි ක්‍රියාවක් කරනකොට ලැජ්ජාවක් බයක් කියලා දෙයක් නැත්තම් ආන්නේ මේ ලෝකයේ තුල දිලිඳු තැනැත්තෙක් ලෙස ක්‍රියා කරනවා. දිලිඳු ගතිගුණ තමයි අනුගමනය කරන්නේ. මේ ශාසනය තුල දිලිඳුයි. ධනය මොනතරම් ඉහළට ගියත්, නිලයෙන් ගොඩාක් ඉහළට ගියත්, අපිට වතු පිටි ආනවාන ගොඩාක් දේවල් ඉහළින් තිබුණත්, එයා පව් කරන්න ලැජ්ජාවක් බයක් නැත්තම්, ඒ ධනය හම්බ කරන්නේ වැරදි ක්‍රමයක ඉන්න. එයා මේ ශාසනය තුල අන්ත දිලින්දෙක් විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුල සඳහන් වෙන්නේ. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ මේ ශ්‍රද්ධාව වගේම හිරියොත්ප්ප වගේම විරියම් මේ වීරිය කවුරු හරි තුල නැත්තම් ඒ මොකද්ද වීරිය කියන්නේ මේ අකුසල ධර්මයන් නැති කරන්න ගන්නා වූ වීරිය ඒ අකුසල ධර්මයන් නැති කරගන්න ගන්න වීරිය මොකද්ද සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඒ මොකද්ද තමන් තුළ මෙච්චර කාලයක් වැරදි ක්‍රියාවන් තිබුණා නම් අකුසල ධර්ම අනුගමනය කරගෙන ආවනම් මෙච්චර කාලයක් වැරදි සිද්ධ වුණා නම් ආන්නේ ඒ තුලින් මිදෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ඔබ වලාකුලෙන් මිදුණු හඳක් වගේ වෙනවා කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. අබ්බා මුත්තෝව චන්දිමා. මේ වලාකුලෙන් මිදුණු හඳක් වෙන්න නම් මෙච්චර කාලයක් අපේ ජීවිතය වැරදි ක්‍රියාවන්ගෙන් ඇතුළට ගිහිල්ලා වැරදි ක්‍රියාවන්ගෙන් වැහිලා තියෙන්න පුළුවන්. නොදනුවත්කම නිසා සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහන්න අහන්න මා තුල මෙතෙක් කාලයක් වැරදි වුණ දේවල් මම නැති කරගන්න උත්සාහවත් වෙනවා නම් අන්න එයා පෝසත් කෙනෙක්. එහෙම නැතිව එයා උත්සාහ කරන්නේ නැත්නම් වැරදි බවක් දැන දැනත් නැවත නැවත ඒ වැරද්ද කරනවා නම් මේ ශාසනය තුළ දිලිඳු තැනැත්තා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒක නිසා මේ කාරණය හොඳට තේරුම් ගන්න. තව සතර සම්‍යක් ප්‍රදාන වීරිය තුළ නැත්නම් මේ වීරිය වැඩි වීම තුළ කියනවා සමාජයේ මිනිස්සු ගොඩාක් වැරදි ක්‍රියාවන් කරන්න පුළුවන්. යාළු මිත්‍රයන් එක්ක ඉන්නකොට මිතුරු ඇසුරට ගියාම අපිව වරද්දකට පොළඹවා ගන්න ලේසියි අයට. මොකද ගඟක උඩුගම් බලා පීනනවට වඩා අත දිග හැරගෙන පහළට ගසාගෙන යනකොට හරි ලේසියි යන්න. සමාජයේ යන්නේම වැරදි පැත්තකට නම් ඒ පැත්තට යන එක ලේසි. නමුත් උඩුගම්බලා පීනනකොට අතයි පයයි වේස මහන්සි කරගෙනම යන්න ඕනේ. ඒක අපහසු කාරණයක්. සමාජයේ බොහෝ දෙනෙක් වැරදි ක්‍රියා කරන අතරේ අපිට පුළුවන් නම් ඒන් ඒ මිනිස්සුත් ඇසුරු කරගෙන වැරදි නොකර ඉන්න ඔබ තමයි මේ ලෝකෙට ආපු මහා පෝසත් කෙනෙක් වෙන්නේ. නමුත් තව කෙනෙක්ගේ වැරදි වලට නතු වෙලා මිත්‍රයන් තරාවේ, ගෙදර අය තරාවේ, මේ අය තරාවේ කියලා හිතලා ආන් අපි ඒ දෙයින් වැළකීලා හොඳ දේෙන් වැළකීලා නරක දේම අනුගමනය කරනවා නම් එයා මේ සමාජය තුළ දිලිඳු තැනැත්තෙක් කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ මේකෙදි දක්වන්නේ. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව මෙහෙවන්න කියලා. යම්කිසි කෙනෙක් මේ ලෝකයේ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්නේ නැද්ද? අර සතර සම්‍යක් ප්‍රදාන වීරයේදී කුසල් දහම් උද්දීපනය කරගන්න ඕනේ හොඳ පැත්ත. තමන් තුළ තිබුණු දේවල් ඇති කරගන්න ඕනි වගේම තමන් තුළ නැති කුසල කර්ම ඇති කරගන්න ඕනි. ඒ හතර වඩලා ඊළඟට ප්‍රඥාව මෙහෙවන්න ඕනි. ප්‍රඥාව මෙහෙවීමට අපි මොකද්ද කරන්නේ? මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්න ඕනි. අනිත්‍යයි දුකයි අනාත්මයි විදිහට දකින තැනැත්තා මේ ලෝකයේ සිත පිළිබඳව දකින්නේ උපාද තිතිබංග විදියට. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඇහි පිල්ලමක් ගහනකොට ෂණයකට කෝටි ගාණින් සිත් පහළ වෙනවා. ඒ වගේම සිතුවිලි පහළ වෙනවා. රූපය වෙනස් වෙනවා. මේ තුනම අභිධර්මය උගන්වන්නේ පරමාර්ථ ධර්ම හැටියට. මේ තුනම වෙනස් වෙන නිසා සංකත ධර්ම කියලා අපි කියනවා. ඊළඟට නිර්වාණය අසංකත හැටියට දක්වනවා වෙනස් නොවන නිසා. මේ පරමාර්ථ ධර්ම හතරෙන් තුනක්ම වෙනස් වන ස්වરૂපයෙන් යුක්තයි. මේක හරියට තේරුම් ගන්න ඕනේ චිත්ත චෛතසික රූප කියන වගේ ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි විදිහට තිලකුණු විදිහට වඩන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ලෝකයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේ විදිහට දකින්න පුළුවන් වෙන්න ඕනේ. හේතුඵල ධහම අනුව දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ප්‍රවේශ වෙන්න ඕනේ. අවසානයේ සතර සතිපට්ඨානය වඩන්න పూర్ව ජීවිතය ඇති කරගන්න ඕනේ. ආන්නේ ආ ඇති කරගන්නේ නැත්තම් ඔය පිළිබඳව අනුගමනයක් නැත්තම් ඒ පිළිබඳව අවබෝධයකින් තොරයි නම් එයාට කියනවා මේ ලෝකයේ දිලින්දා කියලා. ඔයත්තන්ට පැහැදිලිය තියෙන මේ දිලිඳු කෙනා කියලා ශාසනය තුල දකින්නේ ශ්‍රද්ධාව නැති කෙනා, හිරි නැති කෙනා, ඔත්තප්ප නැති කෙනා, ඒ කියන්නේ ලැජ්ජා බය දෙක නැති කෙනා, ඒ වගේම වීරිය නැති කෙනා, ප්‍රඥාව නැති කෙනා තමයි දිලින්දා හැටියට දක්වන්නේ. මේ වගේ නැති කෙනෙක් ශ්‍රද්ධාව නැත්තම්, හිරියොත්තප්ප දෙක නැත්තම්, වීරිය ප්‍රඥාව කියන මේ පහ නැති කෙනා ඊළඟට මොකද කරන්නේ? එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ දක්වනවා කායේන දුච්චරිතං චරති මේ ටික නැති කෙනා එතනින්දන් කයෙන් සිදුවන දුසරිත් කරන්න පටන් ගන්නවා. බලන්න පින්වතුනි, කයෙන් සිදුවන අකුසල කර්ම කරන්නේ ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥා නැති කෙනා තමයි මේ වෙලාවේදී කයෙන් සිදුවන දුසරිත් සිදු කරන්නේ. ඒ කයෙන් සිදුවන දුසරිත් මොනවද? ප්‍රාණඝාතය, අදත්තාදානේ කාමිත්‍යාචාරය මේ ලෝකයේ සත්ව ඝාතනය කරන්න සතෙකුගේ ජීවිතයෙන් තොර කරන්න හිතෙනවා කෙනෙකුට අන්න එයා ශ්‍රද්ධාව හිරියොත්ප්ප වීර්ය ප්‍රඥා නැති කෙනෙක්. එයා ණයට ගන්නවා සමානයි. නැවත නැවත නැවත නැවත අකුසල කර්මම තමයි ජීවිතයට එකතු කරගන්නේ. අකුසල චෛතසිකයන්ම තමයි වඩන්නේ. ප්‍රාණඝාතය කරනවා. ඒ වගේම හොරකම් කරනවා. හොරකම් කරනවා කියන්නේ මොකද්ද? නැවත නැවත මේ තමන්ගේ ජීවිතය අනතුරක දාගන්නවා. ණයට ගන්නවා වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම කාමයේ වරදවා හැසිරෙනවා. ඒ තුලක් තියෙන්නේ මොකද්ද? ණයට ගැනීමක්මයි තියෙන්නේ. මේ ණයට ගැනීම තුල මේ කාමයේ වරදවා හැසිරීම තුලත් ණයට ගැනීමක් හැටියට තමයි දක්වන්නේ. ඊළඟට දක්වනවා වාචාය දුච්චරිතං චරිතේ මේ වචනෙන් සිදුවන අකුසල කර්ම සිද්ධ කරනවා යා ණයට ගැනීමක් හැටියටයි ඒක දක්වන්නේ. බොරු කියමින් අනිත් අය රවට්ටනවා. කේලාන් කියමින් අනිත් අයව බිඳවීමට ලක් කරනවා. කෙනෙකුට අහගෙන ඉන්න බැරි විදියට සැරපරුස සැඩ වචන පාවිච්චි කරනවා. හිස් වචන කතා කරමින් කාලය නාස්ති කරනවා. වචනෙන් සිද්ධ වෙන අකුසල කර්ම මෙයා සිද්ධ කරමින් ජීවිතේ ගෙවාගෙන යනවා. මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ ණයට ගැනීමක් හැටියටයි. බලන්න පින්වතුනි එනම් මේ ණයට ගැනීම කියන්නේ කුමක්ද? අපේ ජීවිතය දුක් ගොඩකට ගොඩ ගහ ගැනීමක් තමයි මේ ණය කියලා කියන්නේ. ණය වුණු කෙනෙකුට සතුට කියන එක නෑ. අනනෝසී කියන එක නෑ. ණයෙන් තොර වුණාම මොනතරම් හිතට සහනයක් දැනෙනවද? මේ ශාසනයට ආව කෙනෙක් කයෙන් අකුසල කර්ම කරනවා නම් වචනයෙන් අකුසල කර්ම කරනවා නම් එයා නිරන්තරයෙන්ම ණය වුණ තැනැත්තෙක් විදියට දුක් විපාක විඳිනවා. ඊළඟට මනස සිතෙන් සිදුවන අකුසල කර්ම කරනවා. ඒ මොනවද? අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ ටික කරනවා මේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මේ තුන සිද්ධ කරන්නේ කොහොමද දැඩි ලෝභයෙන් යුක්තයි ලෝභ දේශ මොහ කියන අකුසල මූල තියෙනවා වෙන්න පුළුවන් ඒක යටපත් කරන්න පුළුවන් අපිට තදංග වශයෙන් ඒ වගේම නිවන් දකින්නට නැති කරලා දාන්න පුළුවන් දැඩි ලෝභයක් තියෙනවා නම් එයා කන්නේත් නෑ අඳින්නෙත් නෑ අනිත් අයට දෙන්නෙත් නෑ. වගේම කෙනෙකු නැසීමේ චේතනාව කියන්නේ දිවේශයේ දරුණුම තැනකට ගිහිල්ලා තරහව හොඳටම වැඩි. එවැනි මානසික ආබාධයක් ඇති කරගත්තොත් ඊළඟට මිච්ඡා දිට්ඨියෙන් එල්බ ගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් පරිබාහිරව ඒ දේශනාව මෙයයි මෙයයි කිය කියා අපි අනුගමනය කරනවා නම් ආන්න එතෙන්දී එයා දිලිඳු කෙනෙක් කියලා ඒ වගේම ණයට ගන්න කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දක්වනවා. මේ ණයට ගන්නවා කියන්නේ නම් මොකක්ද? කයෙන් සිදුවන අකුසල කර්ම කිරීම, ඊළඟට වචනයෙන් සිදුවන අකුසල කර්ම කිරීම, මනසින් සිදුවන අකුසල කර්ම කිරීම. ඒ ඔක්කොම වෙන්නේ දිලිඳුකම කියන මූලික સિદ્ધාන්තේ. ඒ කියන්නේ ශ්‍රද්ධා, හිරියොත්ප්ප, වීරිය, ප්‍රඥා නැති නිසා. ඔය අකුසල කර්ම සිද්ධ කරනවා. නමුත් වැරදි ක්‍රියාවක් කරන කෙනෙක් ලෝකයට පෙන්වන්න කැමති නෑ මම වැරදි කරන කෙනෙක් කියලා. සඟවගෙන තමයි කරන්නේ. ප්‍රාණඝාතය කරන කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා කියන්න කැමති නෑ. හොරකම් කරන කෙනෙක් මම හොරකම් කරනවා කියලා කියන්න කැමති නෑ. කාමයේ වරදවා හැසිරෙන කෙනෙක් මම මෙහෙමයි කියලා කියන්න කැමති නැහැ. වචනයෙන් සිද්ධ වෙන ඒ වගේම සිතින් සිද්ධ වෙන අකුසල කර්මවලත් එහෙමයි. ඒක දක්වනවා බුදුරජාණන් වහන්සේ මෙයා පොලියක් හදාගන්නවා කියලා සංගවගෙන සිද්ධ කරන එක. මාමං ජඤ්ඤාති ඉච්ඡති මම විතරක් මේක දැනගනිත්වා වෙන කෙනෙකු නොදැනගනිත්වා කියලා ඇතුලෙන් විතර සංගවගෙන අකුසල කර්ම කරනවා නම් අන්න එයා කිව්වා පොලියක් හදාගන්නවා කියලා. සංකප්පේති වාසති. Taman විතර සංගවගෙන මේ ක්‍රියාවන් සිද්ධ කරනවා. ටික කාලයක් මේ වැරදි ක්‍රියාවන් හැමදාම කරන්න බෑ. එළියට අවුෙන්න පටන් ගන්නවා. ඒ අවුෙන වෙලාවට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිලිඳු කෙනා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් චෝදනාවට ලක් වෙනවා. වැරදි ක්‍රියාවන් කරනකොට ටික කාලයක් යනකොට හිටියේ කොහොමද මෙන්න මෙයා මෙහෙම කෙනෙක් මේ වගේ වැරදි කරන කෙනෙක් කියලා භික්ෂුන් වහන්සේලා අතර වෙන්නත් පුළුවන් ගිහි සමාජය අතර වෙන්නත් පුළුවන් යම් කිසි කෙනෙක් වැරද්දක් කරනකොට ආන්නේ ආ චෝදනාවට ලක් වෙනවා තමාන්ව චෝදනාවට ලක් කරන තැනැත්තෙක් බවට පත් වෙනවා ඊළඟට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? අපිට කර කියා ගන්න බැරි හුදේකලා වෙන අවස්ථාවක් තියෙනවා. අසනීපයක් වෙලා එක්තැන් වුණා වෙන්න පුළුවන්. කාලේ ඉක්ුත් වීමෙන් මහලු වීම නිසා එක තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ගුවන් විදුලි සංස්ථාවෙන් ඇහෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී හාමුදුරුවෝ වැඩම කරලා දේශනා කරන බණ පදයක් තුලම ඇහෙන්නේ මගේ ජීවිතය තුල කරගෙන ආපු වැරදි ක්‍රියාවන් පිළිබඳවම නම් Tamange හිතට මහා වේදනාවක් හට ගන්න පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් උනා ධානය වඩන්න ගිහිල්ලා එතෙන්දී ආරණ්‍යගතෝවා කැලේට ගියා වෙන්න පුළුවන්. රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා ගස් මුලක හරි හිස්කේක හරි වැඩ ඉන්න ගමක්. තමන්ගේ අතීත ආවර්ජනයක් කරනවට තියෙන්නේම වැරදි ක්‍රියාවක් නම් එතෙන්දි මොකද වෙන්නේ ආපසු එළවනවා වගේ දැනෙනවා පිටිපස්සෙන් එළවනවා වගේ තමන්ගේ ජීවිතේට හරි වේදනාසහගතයි දුක්ඛ සහගතයි ඒ දුක දැනෙන්න පටන් ගන්නවා මම මොන දේවල්ද මේ කරලා තියෙන්නේ කියලා අන්න එයින් මිදීම අපේක්ෂා කරනවා මේ හිත හරි පරිස්සම් කරගන්න ඕනේ ඒක නිසා පිටිපස්සෙන් එලවනවා කියලා කිව්වේ මොකද්ද? බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර හුදේකලාව ඉන්නකොට Tamanට අන්තිම වෙලාවේ මතක් වෙන දේවල්. චුතිසිතට ওই වැරදි සිතුවිල්ලක් ආවොත් ජීවිතයේ අනතුරක තමයි තියෙන්නේ. අවසානයේ දඬුවමකට ලක් වෙනවා. ඒ දඬුවමකට ලක් වෙනවා කියන්නේ මොකද්ද? නිරයේ හෝ තිරිසංගත අප තැනකට යනවා. ඒ තිරිසංගත තැනකට යනවනම්, නිරයට වැටෙනවනම්, ඊට වැඩිය ජීවිතය අනතුරේ දාගත්ත එකක් නෑ කියලායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. නාහම් භික්කවේ ඒක ධම්මාම්පි සමනුපස්සාමි. මහණෙනි මේ එක ධර්මයක් තියෙනවා මේක තරම් කටුක අන්තරාය කර දෙයක් මම දේශනා කරන්නේ නැහැ කියලා. දාරුණං ඒවං කටුකං ඒවං අන්තරාය කර. මේ තරම් දරුණු මේ තරම් කටුක මේ තරම් අනතුරුදායක අනුත්තරස්ස යෝගක්කේමස්ස මේ නිවන කරා යන පින්වතුන්ට අවැඩ පිනිස පවතින දෙයක් අධිගමාය වෙන දෙයක් නම් නැහැ කියලා දේශනා කරන යතයිදම් භික්කවේ නිරය බන්ධනං වා මහණෙනි මොකද්ද මේ නිරයට වැටීම තිරච්ඡාන යෝනි බන්ධනං වා ත්‍රිසංගතාත්මයකට යෑම අර කයෙන් වචනයෙන් සිතින් දුසිරිත් කළොත් එහෙම ආනේ අයගේ අවසාන ප්‍රතිඵලය එන්නේ කොහෙද? නිරය බන්ධනං වා තිරච්ඡාන යෝනි බන්ධනං වාති. නිරයට වැටුනොත් එහෙම පින්වතුනි දේවදූත සූත්‍රය හෝ බාලපඬිත සූත්‍රය හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නේ සූත්‍රය ඇසුරේ. ඔය ඇත්තන්ට මේ නිරය පිළිබඳව හොඳට අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒක තුළ. ඒක තුලින් ජීවිතය පිළිබඳව යථාබෝධය කරගන්න නිරයට වැටුණොත් කල්ප ගණන් දුක් විඳින්න අපිට සිද්ධ වෙනවා. ඊතර වීමක් ඇත්තෙම නැහැ. කල්පයක් කියලා කිව්වාම කොච්චර දුරද කියලා කල්පනා කරන්න. ඒ දුක් විපාක විඳින්න වෙන විදිය අපිට හිතා ගන්නවත් බැරි වෙනවා. ත්‍රිසංගත ආත්මිකට ගියොත් හිතන්න gedere ඉන්න බල්ලෙක් ඉන්නවනම් එහෙම නැත්නම් හුරතලයට ඇති කරන සත්වයෙක් ඉන්නවනම් ඒ සතාට මේ ගුවන් විදුලියෙන් විකාශනය කරන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න දුන්නා කියලා. ඒ සතාට තේරෙන්නේ නැහැ අනිත්‍යයි කියන්නේ මොකද්ද, දුකයි කියන්නේ මොකද්ද, අනාත්මයි කියන්නේ මොකද්ද. භාවනා කරන්න කියන එක ත්‍රිලක්ෂණය පිළිබඳව, චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව, පටිච්ච සමුප්පාදය පිළිබඳව, චුතිසිත පිළිබඳව, ඊළඟ භවය, අතීත භවය, බුදුහාමුදුරුවෝ ධම්මරත්නය සංඝරත්නය මේවා ගැන දේශනා කරාට අවබෝධයක් ලබා ගන්න බෑ. ඒකයි අපිට කිව්වේ මනුස්ස කියලා. මේ මනස විඥානය කියන එක අපේ උසස් තත්වයෙන් තියෙන්නේ. අනේ උසස් තත්වයෙන් නිසා තමයි අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි කිච්චෝ මනුස්ස ප්‍රතිලාභෝ කිව්වේ. මේ මිනිස් ආත්මයේ දුර්ලභම වූ දෙයක් වටිනාම සම්පත ලබාගත් වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ බණහන්. ඒක හරියට තේරුම් ගන්න ඕනි කාරණයක්. අපි මේ නිරය බන්ධණයකට හෝ තිරසංගත ආත්මයකට වැටුණොත් දිලිඳු කෙනෙක් විදිහට සමාජයේ ඉපදිලා. ඒ කියන්නේ සද්ධාහිරියොත්ප්ප වීරිය ප්‍රඥා නැතුව ඉපදිලා අපි මේ දුක් විපාක ගෙන දෙන තැනක නම් ඉපදිලා තියෙන්නේ. ඒ දුක් විපාක ගෙන දෙන දෙයක් නම් අපේ ජීවිතයට ඇති කරගෙන තියෙන්නේ. අපි ජීවිතය අනතුරක දාගෙන තියෙන්නේ. ඒක නිසා කයෙන්, වචනයෙන්, සිතින් අකුසල කර්ම නම් කරලා තියෙන්නේ. ඒ තුල අපි දුක් විපාකමයි ඇති කරගෙන තියෙන්නේ. ඒයින් නිදහස් වීමයි අපේක්ෂා කරන්නේ. ඒකයි කිව්වේ මේ තිරිසංගත ආත්මයට හෝ අපායගාමී වීමෙන් හිතෙන් හිත නිදහස් කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒෙන් නිදහස් වුණාම අර වැරදි ක්‍රියාවන්ගෙන් දැන් මිදෙන්න හදන. ඒ කොහොමද? දිලිඳුකම අතහරින්න උත්සාහවත් වෙන්න. ප්‍රඥාව මෙහෙवला ක්‍රියා කරන්න. සද්ධාව ඇති කරගන්න කියලා මෙතෙන්දි දේශනා කරන්නේ. ලැජ්ජාව හා බය ඇති කරගන්න පව් කරන්න යනකොට එහෙනම් ඒ තුල කුසල දාම්මයි කරන්න හිතෙන්නේ. වීරිය වඩන්න කුසල චෛතසිකයන් වඩන්න උත්සාහ කරන්න තමන් තුළ නැති දේවල් ඇති කරගන්න උත්සාහ කරන්න. ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ආන්න ඒ අයට පුළුවන් මේ ලෝකයෙන් ඈතර වීම සඳහා යන්න. එහෙම යනකොට මේ දුකෙන් මිදීමට හැකියාව ලැබෙනවා. සද්ධාවන්තයා ඊළඟට මොකද කරන්නේ? දන් දීම ආරම්භ කරනවා. ධම්ම ලද්දේහි භෝගේහි දදං චිත්තං පසාදේ ධාර්මිකව හම්බ කරගන්නා වූ ධනය සිත පහදවාගෙන දන් දෙනවා උබයත් කටග්ගාවෝ සද්දස්ස දර වේසිනෝ මේ ගෘහ ජීවිතයේ ගෙවන ඇත්තන් දෙලොව සැප සලසා ගන්නවා මොකක් මතද දෙලොව සැප ලබාගන්නේ අර සද්ධාව පිහිටුවා ගත්ත නිසා දන් දීමෙන් අන්න එයා ජීවිතයේ ලස්සනට පවත්වා ගන්නවා ඊළඟට මේ ආර්ය විනය තුල සද්දා හිරියොත්ප්ප වීරිය ප්‍රඥා වඩනවාද එය සැපවත් ජීවිතයක් निराமிස ප්‍රීතියක් ඇටියට තමයි දක්වන්නේ සැපවත් ජීවිතයක निराமிස ප්‍රීතියක් තමයි ගත කරන්නේ එහෙම निराமிස ප්‍රීතියක් ගත කරනකොට කය වචන දෙක සංවර කරගන්න ඊළඟට වීරිය වඩනවා ප්‍රඥාව මේවලා ත්‍රිලක්ෂණ අනුගමනය කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට එහෙම වඩන කෙනාට මොකද්ද වෙන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා දුර්වල වෙලා නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ පංච නීවරණ ධර්මයන් නැති වෙලා යන කෙනාට මොකද වෙන්නේ? දස සංයෝජන ධර්මත් නැති වෙන්න පටන් ගන්නවා. සංයෝජන කියන්නේ බැඳීම. ඒ මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මෙන්න මේ දස සංයෝජන ධර්මයේ වලින් මුල් තුනම සෝවාන් වෙනකොටම නැතිලා යනවා. තේරුම් ගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ මුල් සංයෝජන ධර්ම මේ ටික පළවෙනියටම නැති වෙන්න පටන් ගන්න. ඊළාට කාමරාග පටිග කියන ඒවා සකු르දාගාමි වෙනකොට යට යන්න පටන් ගන්න. අනාගාමි වෙනකොට ඒ ටික නැති වෙලා යනවා. ඊළඟට අරූප රාග, රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන මෙන්න මේ දස සංයෝජන ඉවත් වෙලා යනවා. එතකොට අරියත් භාවයටපත් වෙනවා. සංයෝජන ධර්ම බැඳීම් නැති වුනාම අර චෛතසික ධර්මයන් සිත ඊටාම පිරිසිදු කෙනෙක් බවටපත් වෙනවා. ඒ පිරිසිදු චෛතසික තියෙන තමන්ගේ හිත පිරිසිදු වෙන කෙනාට ආය බැඳීමක් නැහැ. ඒකයි රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය තුල ප්‍රකාශ වෙන්නේ නිදහස් භාවය. ඒ නිදහස් භාවය කිව්වේ තස්ස සම්මා විමුක්තස්ස ඥානංචා හෝති తాදිනෝ අකුප්පාමේ විමුක්තෝහි භව සංයෝජනක්කය. මේ භව සංයෝජනයන්ගේ මිදුන සිත ඊටාම පිරිසිදු සහැල්ලු නිදහස් සිත. ඒක තමයි ඒතංකෝ පරමඥානං ඒක තමයි හොඳම නුවණ. ඒතං සුඛ මනුත්තරං ඒක තමයි සැප විපාක ගෙන දෙන්නේ. අශෝකං විරජං කේමං ශෝක නැති පිරිසිදු තැනක් තියෙනවා නම් ඒකට කියනවා නිවන කියලා ඒතමාන්‍ය මුත්තමන්ති එතෙන්ද යන්න හැම දිනාටම මේ ධර්මානුශාසනාව පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට පිළියන්දල සිද්ධමුල්ල අංක 17 පදිංචුව සිට මීට වසර 17කට පෙර අභාව પ્રાપ્ત GVA ගුණදාස පිරිස් ස්වාමි පුරුෂය ඇතුළු අනිකුත් නම් මේ පල්ලව ගිය දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වෙන සිටින සීලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වී එසිලු දෙනා සැපෙන් සැපයටපත් වේවා. පින් කැමති දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. ඥාතින්ද දෙවියන්ද ඉක්මන් භවයකදී පතන බෝධියකින් අමාමා නිවන් සුව ප්‍රපත් වේවායි ප්‍රාර්ථනා කිරීමත් ජාතියක් ජරාවක් මරණයක් නැති අමාමා නිවනින් සැනසේවා දේශකයන් වහන්සේටද අමාමා නිවන් සුව ලැබේවා සුජීවත් සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් ධම්මදේශනාවේ දායකත්වයෙන්